කතමං භික්කවේ ඒක ධම්මං කෝධං භික්කවේ ඒක ධම්මං සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මහනුවර නාරංවල පදිංචි එල්.බී. අත්තනායක මහත්මයා අනුලා දිසානායක මහත්මිය සහ ඒ.බී. අත්තනායක පුතණුවන් විසින් පින්කමේ ආරමුණ පරලෝ සැපත් යූ.බී. අත්තනායක පියාණන් හීන්මණිකේ වීරසේකර මෑණියන් ආර් අප්පුහාමි පියාණන් එස් ඩිංගිරි අම්මා මෑණියන් යන දෙපාර්ශ්වයේ දෙමව්පියන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම එවැගේම පරලෝ සැපත් සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් සුජීවත්ව සිටින හැම දිනාට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්තුන් විසින් අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන ආකාරයත් ඒ වගේම නිවන් මඟට බාධා කරන ආකාරයත් පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ ඉතිඋත්තක පාළියේහි කෝධ සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. බුදුරජාණන් වහන්සේෙහිදී දේශනා කරනවා ඒක ධම්මම් භික්කවේ පජහත අහං වෝ පාටිභෝගෝ අනාගාමිතාය මහණෙනි එක් ධර්මයක් මනසින් බැහැර කළොත් ප්‍රහාණය කළොත් මම පොරොන්දු වෙනවා අනාගාමී ඵලය ලැබෙන බවට. අනාගාමී මාර්ගඥානය උපදවා ගන්නට පුළුවන් බවට මම පොරොන්දු වෙනවා එක් ධර්මයක් නුඹලාගේ සිත් වලින් බැහැර කරන්නට ප්‍රහාණය කරන්නට පුළුවන් නා. කතමං ඒක ධම්මං කුමක්ද ඒකම ධර්මය? කෝධං භික්කවේ ඒක ධම්මං. ක්‍රෝධයයි ඒකම ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ දේශනාව ඉතාමත්ම වැදගත් වෙනවා අපිට මේ ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව මේ ධර්ම සියල්ලක්ම එකම මූලයකින් හටගන්නේ. කියන්නේ පටිඝ මූලය. පටිඝ කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ස්වභාවය. ඒ අරමුණෙහි ගැටෙන බව විවිධ ස්වરૂපයන්ගෙන් මනසේ මතුවෙනවා. ක්‍රෝධය හැටියට, ද්වේෂය හැටියට, වෛරය හැටියට ඊර්ෂ්‍යාව භීතිය ඒ වගේම අප්‍රසන්න බව කලකිරීම මේ බඳු විවිධ වචන වලින් අපි හඳුන්වනවා ඊළඟට ශෝකය දුක හැඬීම වැළපීම ඒ විදිහට හඳුන්වන්නේ ඒ පටිඝයේම එක් එක් ස්වરૂපයක් එතකොට අරමුණු වල ගැටෙන ස්වභාවය ඒ ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය අනුව විවිධ නම් වලින් හඳුන්වනවා. ලෝභයත් එහෙමයි. එතකොට මේ ක්‍රෝධය කියන්නේ වෛරය කියන්නේ ඊර්ෂ්‍යාව කියන්නේ මේ වචන තුනෙන්ම හඳුන්වන්නේ එකම පටිඝ මූලයෙන් ජනිත වෙන්නා වූ මානසික තත්වයන්. ක්‍රෝධ කියලා කියන්නේ අරමුණෙහි ගැටෙනවා ඒ වගේම අරමුණ අතික්‍රමණය කරන්නට අරමුණ මැඩපවත්වන්නට අරමුණට ප්‍රතිවිරෝධාකාරයෙන් නැගී සිටින්නට උත්සාහ කරන ගතිය තමයි ක්‍රෝධෙහි පවතින. උදාහරණයක් හැටියට සිහිපත් කළොත් දණ්ඩෙන් පහරලත් සර්පේකුසේ. එතකොට යම් සර්පේකුට ලී දණ්ඩකින් පහර දුන්නොත් ඒ සර්පයා ඒ ලී දණ්ඩටම පෙරලා පහර දෙන්නට උත්සාහ කරනවා. එතකොට ඒක ඒ සතාට ජය ගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. ඒකෙන් සමහර විට පහර දෙන කෙනා පහර දෙන්නේ යකඩ පොල්ලකින් නම් අර සර්පයා නැවත ඒකට පහර දෙන්න උත්සාහ කිරීම නිසා ඒ සතාගේ දත් කැඩෙන්නට පුළුවන්. තවත් හානි වෙන්නට පුළුවන්. නමුත් ඒ කොච්චර හානි වුණත් ඒක ගැන හැඟීමක් නැහැ. සර්පයාට යම් දණ්ඩකින් පීඩා කළොත් ඒ දණ්ඩට ආපසු පහර දෙන්නට ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ තමයි ක්‍රෝධයේ ස්වභාවය Tamanට කොච්චර හානියක් වෙනවද කොච්චර අලාභයක් වෙනවද අනුන්ට කොච්චර හානියක් වෙනවද අලාභයක් වෙනවද කියන ඒ කිසිවක් ගණනය කරන්නට සිතන්නට තරම් ਵਿਚාරපූර්වක බවක් නැහැ Taman අකමැති අරමුණ ඒක Tamanට එරෙහි වෙනවා Tamanට අභියෝග කරනවා Taman අතික්‍රමණය කරන්නට උත්සාහ කරනවා කියලා දැනුණු ගමන් ඒ අරමුණ අතික්‍රමණය කරන්නට, ඒ අරමුණ මැඩ පවත්වන්නට, එයට ප්‍රතිවිරෝධාකාරයෙන් වහා ප්‍රතික්‍රියා කරන ගතිය තමයි ක්‍රෝධෙහි පවතින. හුඟක් වෙලාවට ක්‍රෝධය මතුවෙන්නේ Tamanට පාලනය කරන්න පුළුවන් කියන ඒබඳු හැඟීමක් තියෙන අරමුණු පිළිබඳව, ඒබඳු අවස්ථා පිළිබඳව. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අඹු සැමියන් අතර ගත්තොත් තමන්ගේ බිරිඳ තමන්ට අනුකූල කරගන්න පුළුවන් කියන හැඟීම තියෙන තාක්කල් සැමියාගේ මනසේ ඒ බිරිඳ කරන යම් යම් කටයුතු වලට තමන් එකඟ නැත්නම් අකමැති නම් ඒ බිරිඳ තමන්ට අනුකූල කරගන්නත් පුළුවන් කියන ආකල්පය තමන් තුළ තියෙනවා නම් අන්න ඒ බඳු තැන්වලදී ඒ බිරිඳගේ ක්‍රියාවන් සම්බන්ධව තමන්ගේ මනසේ ප්‍රතික්‍රියාවක් හැටියට මැඩ පැවත්වන ගතිය යටපත් කරන ගතියත් එක්කලා මේ කෝපය මතුවෙන්නට පුළුවන්. එතකොට තමයි ඒක ක්‍රෝධයක් හැටියට ආවේගශීලීව බැහැර වෙන්නට පටන් ගන්නේ. එහෙම නැත්නම් බිරිඳට හැඟීමක් තියෙනවා නම් තමන්ගේ සැමියා කරන වැරදි අඩුපාඩු ඒවා ඒවා ඒවා පාලනය කරන්න ඕන ඒවා යටපත් කරන්න ඕන Tamanට සැමියාව අනුකූල කරගන්නට පුළුවන් වගේ අදහසක් තියෙනවනම් ඒ සැමියා කරන කටයුතු පිළිබඳව බිරිඳගේ මනසේ ගැටෙන අවස්ථාවල කෙලින්ම ක්‍රෝධය මතුවෙන්නට පුළුවන් ප්‍රතිවිරෝධ ආකාරයෙන් මැඩ පවත්වන ආකාරයෙන් යටපත් කරන ආකාරය ඊළඟට මව්පියන්ට තමන්ගේ දරුවන් අනුකූල කරගන්නට ඕන අනුකූල කරගන්න පුළුවන් කියන අදහස තියෙනවා නම් මව්පියන්ට දරුවන් පිළිබඳව ඒ අය කරන වැරදිවලදී ක්‍රෝධය මතුවෙන්න පුළුවන්. දරුවන්ට මව්පියන් අනුකූල කරගන්න පුළුවන් කියලා හිතෙනවා නම් මව්පියන්ගේ කටයුතු වලදී දරුවන්ට ක්‍රෝධය මතුවෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට කවුරුන් පිළිබඳව හෝ ක්‍රෝධය මතුවෙන්නේ පටිඝය ඒ කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය තමයි මූලික වශයෙන් ඉන්නේ. ඒ ගැටෙන ස්වභාවය ප්‍රතිවිරෝධාකාරයෙන් අරමුණ මැඩපවත්වන ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ Tamange ආකල්ප අනුව. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු Tamanට යටපත් කරන්න මැඩපවත්වන්න බැරි විදිහේ අරමුණක් පැමිණෙනවා. නමුත් Taman ඒකට කැමති නැහැ. මද කිපුණු හස්තියෙක් එහෙම නැත්නම් කුලප්පුණු හස්තියෙක් Taman ඉදිරියට එනවා. එහෙම අවස්ථාවලදී Tamanගේ මනසේ පටිඝයක් තමයි මතුවෙන්නේ. හැබැයි මැඩ පවත්වා ගන්නට බැරි බව අපි දන්නවා. හස්තියත් එක්කලා හැප්පිලා අපිට ජය ගන්න බෑ. ඒ බඳු තැන්වලදී පටිඝය පලා යන ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ බඳු අවස්ථාවලදී අපි හඳුන්වන්නේ ක්‍රෝධය හැටියට නෙමෙයි භීතිය හැටියට. එකම පටිඝය අරමුණෙහි ගැටෙන ගතිය. අර බිරිඳ සැමියා දරුවා වරදක් කළාම ඇති වෙන්නේ පටිඝයමයි අර විදිහට කුලප්පුණු හස්තියෙක් Taman ඉදිරියට එනකොට ඇති වෙන්නේ පටිඝයමයි අරමුණට අකමැති ස්වභාවය අරමුණෙහි ගැටෙන ගතිය නමුත් ඒ හස්තියා Taman ඉදිරියට එනකොට ඇති වෙන පටිඝය අපි ක්‍රෝධය හැටියට නෙමෙයි භීතිය හැටියට හඳුන්වනවා එයිද ඒ පටිඝය නිසා අපි ප්‍රතිවිරෝධාකාරයක් දක්වන්නට නෙවෙයි හැකිතාක් ඉක්මනින් එතනින් පලා යන්නටයි වෑයම් කරන්නේ කුමක් නිසාද ඒ අරමුණ යටපත් කරන්න මැඩ පවත්වන්න තමන්ගේ අඩංගුවට ගන්න බැහැ කියන ආකල්පය අපි තුල තියෙන නිසා ඊළඟට කිපුණු සුනකෙක් අපි ඉදිරියට කඩා පැනනොත් සමහරට අපි භීතියෙන් පලා යන්නත් පුළුවන් හැබැයි සමහර කෙනෙක් එහෙම පලා යන්නේ නැතිව ඒ සුනකයාට හිංසා කරන්නට වහාම ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඒ තමන්ට ඒ අරමුණ පිළිබඳව ඇතිවෙන ආකල්පය තමන්ට යටපත් කරගන්නට බැහැ කියන අදහස එනවා නම් පලා යන්නට උත්සාහ කරනවා යටපත් කරන්න පුළුවන් කියන අදහස එනවා නම් ක්‍රෝධයක් හැටියට ඒක වහාම ප්‍රතික්‍රියා දක්වන්නට පටන් ගන්නවා ඕනම අරමුණක් පිළිබඳව එහෙමයි සජීවී අජීවී ඕනම අරමුණක් සවිඥානික අවිඥානික ඕනම අරමුණක් සම්බන්ධව අපේ මනස වැඩ කරන්නේ එහෙමයි දැන් සමහර අවස්ථාවල අජීවි අවිඥානික අරමුණු පිළිබඳවත් අපේ මනසේ ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. ඒක හඳුන්වන්නේ අස්ථාන ක්‍රෝධය කියලා. ඒ කියන්නේ අපි පුද්ගලයෝ හැටියට හඳුනාගෙන ඉන්න කෙනෙක් සම්බන්ධව මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, මිත්‍රයා, සමාජයේ වෙනත් කෙනෙක්, ඒ බඳු අය සම්බන්ධව අපට ක්‍රෝධය මතුවෙන්නට පුළුවන් ස්වභාවිකවම. ඒ වගේම සමහර අවස්ථාවල අවිඥානික වස්තුන් පිළිබඳවත් අපට ක්‍රෝධය ඇති වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි මොකක් හරි කටයුත්තකට හදිස්සියේ යනකොට බිම තිබුණු යමක් අපේ කකුලේ හැපෙනවා හැපිලා අපට තද බල වේදනාවක් ඇති වෙනවා. ඒ බඳු අවස්ථාවලදී සමහර වෙලාවට අපි අර හැපුණු කකුල පැත්තක තියාගෙන අනිත් කකුලෙන් අපි සමහර වෙලාවට අර වස්තුවට යලිත් වතාවක් පහර දෙන්නට පෙළඹෙනවා. ඒ මනසේ ඇතිවෙන ක්‍රෝධය නිසා. එතකොට ඒ වස්තුව ඇවිදින් අපේ කකුලේ හැපුණා නෙමෙයි අපි අහක බලාගෙන කලබලයට ගිය නිසා ඒ හැපුණේ. හුඟක් වෙලාවට ගලක කකුල හැපුණොත් ආපහු ඒ ගලට පහර දෙන්නට. මේසයක කකුල හැපුණොත් ආපහු ඒ මේසයට පහර දෙන්නට. ඒක පෙරලලා දාන්නට. මිනිස්සු පෙළඹෙනවා. එතකොට මේසේ ඇවිදින් අපේ ඇඟේ හැපුණා නෙමෙයි ගල ඇවිදින් අපේ ඇඟේ හැපුණා නෙමෙයි ඒක තිබිච්ච තැන පසු කරද්දී අපි අවිචාරවත්ව කටයුතු කරපු නිසායි ඒ අපේ ඇඟේ හැපුණේ හැපිලා අපට රිදුනේ නමුත් මේ ක්‍රෝධය මතුවෙනකොට එයින් Tamanට අර්ථයක් සිද්ධ වෙනවද අනුන්ට අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් වෙනවද කියලා එහෙම ਵਿਚාරයක් නැහැ අවිචාරවත්වයි කටයුතු කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපස්සති. අන්දං තමන් තදා හෝති යං කෝධෝ සහතේ නර. මේ ක්‍රෝධයෙන් තමන්ගේ සිත යටපත් වුනහම අපේ සිත මැඩ මැඩගත්හම ක්‍රෝධයෙන් ඒ තනත්තාට අර්ථය ධර්මය පේන්නේ නැහැ. අර්ථය කියලා කියන්නේ යමක ඵලය, ධර්මය කියලා කියන්නේ එහි හේතුව. අපි කුපිත වෙලා ඉන්නේ ඇයිද මොකක්ද මේ මේ தত্ত্বය ඇති වෙන්න පදනම් උනේ කියලා එහෙම හේතුව පෙනෙන්නෙත් නැහැ. ඒ වගේම මේ ක්‍රෝධයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒන් කොච්චර අනර්ථයක් Tamanට හෝ අනුන්ට සිද්ධ වෙනවද ඒක අර්ථ සම්පන්නද නිෂ්ඵලද අනර්ථකාරීද කියලා ඒව පිළිබඳ ਵਿਚාරයකුත් නැහැ. හේතුව පෙනෙන්නෙත් නැහැ, ඵලය පෙනෙන්නෙත් නැහැ, අවිචාරවත්ව කටයුතු කරනවා. කුමක් නිසාද අන්දං තමන් තදා හෝති යං කෝධෝ සහතේ නරං ක්‍රෝධයෙන් සිත ආවරණය වුණාම හරියට අන්ධ කෙනෙක් වගේ දෑසත් අන්ධ කෙනෙක් ඝන කලවරක ඉන්නවා නම් ඒ තනත්තාට කලවර නිසා පේන්නෙත් නැහැ අන්ධභාවය නිසා පේන්නෙත් නැහැ ඒ දෙකෙන්ම ආවරණය වෙලා ඒ තනත්තාට කල යුත්ත නොකල යුත්ත යා යුතු නොයා යුතු තැන හරියට තීරණය කරගන්නට බෑ ගලෙත් හැපෙනවා, මුලෙත් හැපෙනවා, බිත්තියෙත් හැපෙනවා. දැන් හොඳට පැහැදිලිව යන්නට පාර තියෙන්නට පුළුවන්. ඒ වගේම Taman නිවසක ඉන්නවා නම් එතනින් පිට වෙන්නට පැහැදිලිව දොරක් තියෙන්නට පුළුවන්. ඒක තිබුණා වුණත් අපි බිත්තියේයි කණුවේයි හැපතනම හැපෙනවා යන්න සුදුසු මගක් නැති නිසා නෙමේ පැහැදිලිව පෙනෙන්නේ නැති නිසා. අන්න ඒ වගේ තමයි අපිට යමක් විසඳා ගන්නට අදාළ උපාය මාර්ගය කුමක්ද ඒක වෙනස් කරගන්නේ කොහොමද කියලා ඕනතරම් ක්‍රියාත්මක වෙන්නට සුදුසු ක්‍රම තිබියදී කුපිත වුණු තැනැත්තා ඒ එකම ක්‍රමයක්වත් නෙමේ අනුගමනය කරන්නේ සමහරට තමන්ටත් අනුන්ටත් දෙපක්ෂයටම අනර්ථකාරී දෙයකට තමයි එතනත්තා පෙළඹෙන්නේ ඇයිද අන්දං තමන් තදා හෝති එතනත්තා අන්ධකාරයේ සිටින අන්ධෙක් වගේ කිසිවක්ම පේන්නේ නැතුව ක්‍රියාත්මක වෙනවා. ඇයිද අර්ථය ධර්මයේ කිසිවක් ඒතනත්තාට වැටහෙන්නේ නැති නිසා. ඉතින් මේ වගේ ස්වභාවයක් තමයි මේ ක්‍රෝධෙහි පවතින්නේ. එතකොට ක්‍රෝධය කියලා කියන්නේ පටිඝයමයි. ඒ පටිඝය පටිඝය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. ඒ අරමුණෙහි ගැටෙන මානසික తত্ত্বය අරමුණ මැඩපවත්වන ස්වરૂපයෙන් අරමුණ යටපත් කරන ස්වરૂපයෙන් නැගී සිටින අවස්ථාව තමයි ක්‍රෝධ කියලා හඳුන්වන්නේ. එතකොට මේ කියන ක්‍රෝධය අපේ සිතේ මතුවෙනකොට අපට හේතුව ඵලය පෙනෙන්නේ නැති නිසා අපට ඇත්තටම වැටහෙන්නේ නැහැ කුමක් නිසාද මේ ක්‍රෝධය මතුනේ කියලා. අපට පෙනෙන්නෙම අපට හිතෙන්නෙම අර බාහිර අරමුණෙහි තියෙන වරදක් නිසා තමයි මේ తත්වය ඇති වුනේ කියලා. ඒ නිසානේ දැන් අපි අවිචාරවත් වෙනකොට ගලක මුලක මේසයක බිත්තියක හැපෙනවා. එතකොට බිත්තිය ඇවිත් අපේ හැපුණා නෙමෙයි, මේසය ඇවිත් අපේ හැපුණා නෙමෙයි, බිම තිබුණු පාෂාණය ඇවිදින් අපේ හැපුණා නෙමෙයි. අපි අවිචාරවත්ව එතනින් ගිය නිසායි එය අපේ හැපිලා අපිට පීඩාවක් ඇති නමුත් ඒතනත්තාට ක්‍රෝධය මතුනහම ඇත්තටම මොකද්ද උනේ කියන එක ගැන විචාරයෙන් කටයුතු කරනවා වෙනුවට අර හැපුණු දෙයට පහර දෙන්නට උත්සාහ කරනවා. මොකද එය තමයි වැරදි වගේ එතනදී හැඟෙන්නේ. මේ අජීවී අවිඥානික වස්තුවක් පිළිබඳව පවා එහෙම හිතනකොට සජීවී වූ සවිඥානික වස්තුන් පිළිබඳව එහෙම නැත්නම් අපි පුද්ගලයෝ හැටියට හඳුනා ගන්නා අය පිළිබඳව අපට ඒ බඳු ගැටීමක් ඇති වෙන එක 아무තු අරුමයක් නෙමෙයි. ඒ නිසා ක්‍රෝධය මතු වුනහම හුඟක් වෙලාවට අපට දැනෙන්නෙම අපේ දෝෂයක් නෙමේ අනිත් කෙනාගේ වරද නිසායි මේ తත්වය ඇති උනේ කියලයි අපට හැඟෙන්නේ. අනිත් කෙනාගේ වරද නිසා ඒ తත්වය ඇති වුණා වගේම ඒ තනත්තාට මේකට දඬුවම් කරන්න ඕන. එහෙම නැත්නම් මේක නැවත නොවෙන්නට කටයුතු කරන්නට ඕන. මේ මේ తත්වය පාලනය කරන්න ඕන, මැඩපවත්වන්න ඕන කියන අදහසක් තමයි එතනදී එන්නේ. දැන් වෙන තුනේ සමාජයේ යම් වරදක් සිද්ධ වෙනවා නම් යම් කෙනෙක් අතින් යම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් ඒ වරද වළක්වන එක හොඳයි. ඒ වරදින් මුදව ගන්න එක හොඳයි. නැවත ඒ වරද ඇති නොවෙන්නට කටයුතු සලස්වන එක හොඳයි. ඒක සමාජයේ ජීවත් වෙනකොට වැඩිහිටියන් හැටියට වගකිව යුත්තන් හැටියට අපි කාගෙනුත් සිද්ධ වෙන්නට ඕන කාර්යභාරයක්. නමුත් අනිත් කෙනාගේ වරද දෝෂය මැඩපවත්වන්නට යටපත් කරන්න වෙනස් කරන්න උත්සාහ කරන්නේ මොන විදිහේ මානසික තත්වයකින් ඒක බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉවසීමෙන් ඒ වගේම දුරදක්නා නුවණින් කරන්නට ඕන ක්‍රියාවක් අනර්ථය වළක්වන්නට නම් උත්සාහ කරන්නේ ඒ සඳහා ක්‍රියාත්මක වෙලා තවත් අනර්ථයක් කිරීම යෝග්‍ය නැහැ එමනම් අර්ථ සම්පන්න විදිහට යහපතක් වෙන හැටියට ඕන එක කරන්න. දරුවා වරදක් කරනවා නම් දරුවා ඒ වරදින් මුදවා ගන්නට ඕන. ඒකෙන් මුදවා ගන්නවා කියලා කියන්නේ දරුවාට යහපතක් කරන්නට. එතකොට මේ යහපතක්ද අයහපතක්ද කියන ਵਿਚාරයක් නැතිව තමන්ගේ ආවේගය පිට කරගන්නට තමන් දරුවා සමග ගැටෙනවා නම් එතන තියෙන්නේ ක්‍රෝධය. එතකොට දරුවා වැරදිද නැද්ද කියන එක නෙමෙයි එතෙන්දී කාරණේ වෙන්නේ තමන්ගේ ක්‍රෝධය නිසා තමන්ටත් ලෝකයටත් අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන අපිට අපේ මනසේ ක්‍රෝධය මතුවෙන්නේ අනුන්ගේ වරදක් නිසා කියලා පෙනුණා වුණත් පළමුවෙන්ම අපි තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන එයින් තමන්ගේ මනස මූලික වශයෙන් දැවෙනවයි කියන බව. ඒ වගේම අනිත් අයටත් ඒකෙන් හානියක් සිද්ධ වෙනවා. හරියට බුදුරජාණන් වහන්සේ උපමාවකින් දක්වන්නේ ක්‍රෝධය මතුවීම ගිනි අඟුරු ටිකක් දෝතින් අරගෙන අනුන්ට දමා ගහන්න වගේ. ගිනි අඟුරු ටිකක් තමන්ගේ දෝතින් ගන්නකොට මුලින්ම පිලිස්සෙන්නේ තමන්ව. ඒක දමා ගැසුවෙන් පස්සේ අනිත් කෙනාගේ වැදුනොත් අනිත් කෙනාටත් යම් හානියක් වෙන්නට පුළුවන්. නමුත් අනිත් කෙනාගේ වදිනවද නැද්ද කියන එක නිශ්චිත කාරණයක් නෙමෙයි. හැබැයි නිශ්චය වශයෙන්ම කියන්නට පුළුවන් දේ තමයි තමන්ගේ දෝතින් ගිනි අඟුරු ගන්නකොට මුලින්ම තමන්ගේ දෝත පිලිස්සෙනවා. ඊළඟට අසුචි ටිකක් තමන්ගේ දෝතින් අරගෙන අනුන්ට දමා ගසන්නා වගේ. අනිත් අයගේ ඇඟේ වැදුනොත් ඒ අයත් අපවිත්‍ර වෙන්නට පුළුවන්. හැබැයි නොවැරදීම සිද්ධ වෙන දෙයක් තමයි ඒ අසුචි වලින් තමන්ගේ දෑත අපවිත්‍ර වීම. එනිසා කුපිත වෙලා කටයුතු කිරීම තුළ අනුන්ට යහපතක් කරන්නට බෑ. ඒ වගේම අනිවාර්යෙන් Tamanට අනර්ථයක් එයින් සිද්ධ වෙනවා. ඒ අනර්ථය කොච්චරද කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේන කෝධේන කුද්ධාසේ සත්තා ගච්ඡanti දුග්ගති මේ යම් ක්‍රෝධයකින් කුපිත වුනහම ඒ සත්වෝ එහි විපාක හැටියට කෙලින්ම නිරය උපදින්නට සුදුසුකම් ලබනවා වෙනතුනේ දැන් අපේ සිත කය වචනය කියන තුන්දොරින් සිද්ධ වෙන අකුසල් 10ක් දක්වලා තියෙනවානේ ප්‍රාණඝාත දත්තා දාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුන වාච පරස වාච සම්පප්පලාප අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි දැන් මානසිකව සිද්ධ වෙන අකුසල කර්මවලට පවා ඇතුළත් වෙනවා ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ මේ පටිගයෙහි එක්තරා ස්වરૂපයක්. එතකොට ව්‍යාපාදයේ හැටියට මතුවෙනකොට ක්‍රෝධයක් වගේ රළු විදිහෙන් මතු නොවෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේ බොහොම සංසුන්ව සිටියා වුණත් ඒ තමන් අකමැති වෙන අරමුණ විනාශ කිරීමේ ඕනෑකම නැවත නැවත මතුවෙනවා. එතකොට ඒ අරම ඒ අරමුණ විනාශ කරන්නට එහෙම නැත්නම් තමන්ට ප්‍රතිවිරුද්ධ පුද්ගලයා ඒ අවස්ථාව අහෝසි කරන්නට නැති කරන්නට මනසින් සැලසුම් කරනවා. ඒ පිළිබඳව චේතනා මතු කරනවා. ඒ පිළිබඳව මනසින් උනන්දු වෙනවා. එතකොට සචේතනිකව මානසික කර්මයක් ගොඩනගා ගන්නවා අනාගතයේ දුක් විපාක ඇති කරන්න. එතකොට මේ දස අකුසල් කර්මපත හැටියට දක්වන්නේ කර්මපත කියලා කියන්නේ කර්මෙහි විපාක දෙආකාරයකින් ලැබෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ පත්තියක් ඇති කරන්නට සමත් වෙනවා. අභිනව ආත්ම භාවයක ජනිත කරන්නට සමත් වෙනවා. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ මැරෙන මොහොත දක්වා විපාකත්වයටපත් වෙනවා. එතකොට මේ කර්මපත කියලා කියන්නේ ප්‍රතිසන්දි විපාකයක් ඇති කරන්නටත් සමත් වෙන ප්‍රවෘත්ති විපාක ඇති කරන්නටත් සමත් වෙන බරපතල කර්ම තමයි කර්මපත කියලා කියන්නේ. එතකොට මානසික වශයෙන් පමණක් උනත් අපි අකමැති අරමුණ විනාශ කරන්නට අහෝසි කරන්නට නැවත නැවත සිතනවා නම් කල්පනා කරනවා නම් මානසික ආවේගයන් මතු කරනවා නම් එය අපි බාහිරින් ඒ පුද්ගලයා ඝාතනය කරන්නට විනාශ කරන්නට ක්‍රියාත්මක වුණත් නොවුනත් ඒ මානසික ක්‍රියාවලිය පමණක්ම වුණත් පුද්ගලයා දුගතිය උපද්දවන්නට සමත් වෙනවා ඒ නිසා තමයි 84000ක් විහෙර විහාර හදපු ධර්මාශෝක රජුරෝ මැරෙන මොහොතේ තමන්ගේ මනසේ ඇති වුණු කෝපය, ක්‍රෝධය හේතු කොටගෙන දුගතිගාමී වුණා. එතකොට එතුමන්ගේ මනසේ මතුණු ඒ ක්‍රෝධය නිසා කාටවත් ඒ වෙලාවේ හානි කරන්න ගියේ නැහැ. අනර්ථයක් කළේ නැහැ. තමන්ගේ මනසෙමයි මේ කෝපය මතුනේ. පවන් සලනකොට ඒ වටාපත හැපිලා එයින් ඇතිවෙච්ච පීඩාව නිසා යම් කෝපයක් මතු වුණා. එතකොට කෝපයක් මතු වුණාය කියලා ප්‍රතික්‍රියා දක්වන්නට තරම් රජතුමාගේ ඉන්ද්‍රියන් ඒ වෙලාවේ ශක්තිමත් නැහැ. නමුත් මනස ඇතුලෙන් ඒක කොච්චර බරපතල විදිහට මතු වුණාද කියනවනම් ඊළඟ භවය දුගතිය උපද්දවන්නට සමත් වුණා. එතකොට ක්‍රෝධයෙන් අපි ලෝකයට හානි කරනවා නම් ඒ වඩාත් බරපතලයි. හානි කළත් නොකළත් සචේතනිකව ඒ අරමුණ මැඩපවත්වන්න විනාශ කරන්න සචේතනිකව කල්පනා කිරීමම දුගතිය උපද්දවන්නට හේතු වෙන කර්මපතයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේන කෝදේන කුද්ධාසේ සත්තා ගච්ඡanti දුග්ගති. ඒ එබඳු ක්‍රෝදයෙන් කුපිත වෙලා සත්වෝ දුගතියට පැමිණෙනවා. සංකෝධං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ සිත පිළිබඳ බාහිර ලෝකයේ පිළිබඳව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් යථාර්ථවත්ව දකින තැනැත්තා ඒ තැනැත්තා තමයි විදර්ශනා කරන පුද්ගලයා කියලා හඳුන්වන්නේ එම විදර්ශනා ප්‍රඥාවෙන් මේ සිදුවීම් දිහා දකින්නට උත්සාහ කරන තැනැත්තා මේ ක්‍රෝධයේහි ස්වභාවය තේරුම් අරගෙන පජහන්ති එය දුරු කරනවා නැවත මතු නොවන ආකාරයෙන් දුරු කරන්නට උත්සාහ කරනවා. එතකොට මුලින් මුලින් අපි උත්සාහ කරනවා ක්‍රෝධය දුරු කරන්නට. නමුත් ඒක తాවකාලිකවයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. තවත් කාලයක් අපි උත්සාහ කරනකොට දීර්ඝ කාලයක් අපිට ඒක යටපත් කරගන්න පුළුවන්. තවත් අපි උත්සාහ කරනකොට නැවත නොහට ගන්නා ආකාරයෙන් මේ ක්‍රෝධය දුරු කරන්න පුළුවන්. මේ අවස්ථා තුන හඳුන්වන්නේ තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන්. තදංග කියලා කියන්නේ తాවකාලිකව දුරු කරනවා. විස්කම්බන කියලා කියන්නේ දීර්ඝ කාලීනව දුරු කරනවා. සමුච්ඡේද කියලා කියන්නේ සදාකාලිකව දුරු කරනවා. දැන් අපේ මනසේ මතුවෙන ක්‍රෝධය අපි දුරු කරගත්තට නැවතත් අවස්ථාවකේ ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. එතකොට නැවත අවස්ථාවක මතුවෙන තෙක් පමණයි අපේ මනසේ නිවීම සැනසීම තියෙන්නේ. ඒක හඳුන්වනවා తాවකාලික නිරෝධය. එහෙම නැත්නම් තදංග නිරෝධයයි කියලා. ක්‍රෝධය දුරු වුණාම යම් නිවීමක්, සුවයක්, සහනයක් ඇති වෙනවා. ඒ සහනය తాවකාලික වෙනවා යලිත් ක්‍රෝධය මතුවෙන නිසා. නමුත් අපි දීර්ඝ කාලයක් මෙහෙම මනස පුහුණු කරන්න පුහුණු කරන්න අපට දිගු කලක් කෝපය මතුවෙන්නේ නැතිව යටපත් කරගෙන යටපත් කරගෙන කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රෝධය පරිඋත්ථාන අවස්ථාවට පැමිණෙන්නේ නැහැ. දැන් මේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවානේ. අනුශය පරිඋත්ථාන ව්‍යතික්‍රමන. අනුශය කියලා කියන්නේ ක්ලේශය නිදිගෙන ඉන්න අවස්ථාව. ඒ කියන්නේ තියද නැද්ද කියලාවත් හොයන්න බෑ. ඒ තරම් සූක්ෂමයි. පරිඋත්ථාන කියලා කියන්නේ ඒ ක්ලේශය මතුවෙන්නට අවශ්‍ය අරමුණක් ඉන්ද්‍රයන්ට යොමු වුනහම අර අලු යට තියෙන ගින්න උඩින් කඩදාසි ටිකක් හෝ එහෙම නැත්නම් පුළුන් රොදක් හෝ දාලා තිබුණහම ටික ටික දුම්මතු වෙලා සක්‍රිය වෙන්නා වගේ අර මනසේ නිදිගෙන ඉන්න ක්ලේශය යෝග්‍ය අරමුණක් පැමුණුනහම මතු වෙන්නට නැගී සිටින්නට පටන් ගන්නවා. අන්නේ නැගී සිටින අවස්ථාව තමයි පරිඋත්ථාන කියන්නේ. ව්‍යතික්‍රමන කියලා කියන්නේ අර අලුයට තිබුණු ගින්න මතු පිටින් කඩදාසියක් හරි කුළුම් රොද්දක් හරි දාලා තියෙනකොට ටිකෙන් ටික දුම් ගහලා එකවරම වහාම ඇවිලෙනවා. අන්න ඒ වගේ තමයි ව්‍යතික්‍රමන කියලා කියන්නේ ක්ලේශය කයින් වචනයෙන් සිතින් ක්‍රියාත්මක වෙන අවස්ථාව. එතකොට අපි මූලික අවස්ථාවේ අපි උත්සාහ කරලා අපිට කරගන්න පුළුවන් වෙන්නේ මේ ව්‍යතික්‍රමන අවස්ථාව පාලනය කරන එක. ඒ කියන්නේ ක්‍රෝධය මතුවෙලා අපි අනිත් අයට ගහන්න, බනින්න, හිංසා කරන්න, ද්වේෂ වෛර කරන්න, ඒ වගේම ඒතනත්තා විනාශ කරන්න, සැලසුම් කරන්න මේ විදිහට කායික, වාචසික, මානසික වශයෙන් ඒ ක්‍රෝධයෙන් අපි අනර්ථයක් කරගන්නා ගතිය පාලනය කර ගැනීම තමයි මුලින්ම අපට කරන්නට පුළුවන් වෙන්නේ. Tamanටත් අනුන්ටත් අනර්ථය සිද්ධ වෙන අවස්ථාව යටපත් කර ගැනීම. ඒක తాවකාලික යටපත් කර ගැනීම. අපි කාලයක් අපේ සිත පිළිබඳව විදර්ශනා කරනකොට අපට දැනෙන්න ගන්නවා මේ ක්‍රෝධය මතුවෙන්නේ ඒකට අදාළ හේතු ප්‍රත්‍යයන් නිසා. අපි අකමැති අරමුණ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොටයි ක්‍රෝධය මතුවෙන්නේ. ඒ කියන්නේ අපේ සිත ගැටෙන යම් යම් අරමුණු තියෙනවා. ඒ කියන්නේ අපි හිතලා තියෙන විදිහට අපි අපේ ජීවිතයේ යම් යම් රුචි අරුචිකම් අනුව අපි අකමැති අරමුණු තියෙනවා. ඒක හැම කෙනෙකුටම වෙන් වෙන් ආකාරයෙන් හැමෝම අකමැති දේවල් එකම විදිහ නෙමෙයි. අපි එක් එක්කෙනාගේ දැනුම, දැක්ම, අත්දැකීම, හුරු පුරුද්ද, ඇබ්බැහිය, රුචි අරුචිකම් අනුව Taman අකමැති දේවල් වෙනයි. එතකොට Taman අකමැති දෙයක් සිද්ධ වෙනකොට අකමැති අරමුණක් පැමිණෙනකොට අපි අයෝනිසෝ මනසිකාරයෙන් හිතනවා නම් ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ සිහියෙන් නුවණින් තොරව කල්පනා කරනවා හැඟීම්overline ආවේගකාරීව ඇබ්බැහි වලට අනුව Tamange රුචි අරුචිකම් වලට වහල් වෙලා තමයි ඒ ගැන කල්පනා කරන්නේ එහෙම කල්පනා කරන්න කරන්න තමයි මේ ක්‍රෝධය, ద్వේෂය අපේ මනසේ මතුවෙන්නට පටන් ගන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් සිහිනුවණින් කල්පනා කරනවා නම් ඒ ක්‍රෝධය යටපත් කරගන්නට පුළුවන්. මෙන්න මේ හේතු ප්‍රත්‍ය නිසායි ක්‍රෝධය මතුවෙන්නේ කියලා තේරුම් ගත්තහම අපිට ඒක දුරු කරගන්නට පුළුවන්. මතු නොවි පවත්වා ගන්නට පුළුවන්. දැන් අනුන්ගේ දෝෂය නිසාමයි අපිට කෝපය මතුවෙන්නේ කියලා හිතාගෙන හිටියට මම හිතන විදිහ අනුවයි මේ අර්බුදය මතුවෙන්නේ කියලා තේරුම් ගත්තාම වැරදි විදිහට හිතන්නේ නැතුව සිහි කල්පනාවෙන් යමක් පිළිබඳව හිතන්න මනස පුහුණු කරන්න පුළුවන්. අන්න එහෙම දීර්ඝ කාලයක් පුරුදු කරනකොට අපේ මනසේ කෝපය මතුවීම දීර්ඝ කාලයක් යටපත් කරගෙන පවත්වන්නට පුළුවන්. ඒක තමයි විස්කම්බන ප්‍රහාණයයි කියලා හඳුන්වන්නේ. දැන් ඒ විදිහට දීර්ඝ කාලයක් අපි ක්‍රෝධය යටපත් කරගෙන හිටියා වුණාට අපේ මනසේ ඒ ක්‍රෝධ අනුශය එහෙම නැත්නම් පටිඝ අනුශය තාම දුරු වෙලා නැහැ. ඒ අනුශය ධර්මයේ තියෙන තාක්කල් මේ ජීවිතේ නැතත් වෙනත් භවයක හරි යලි ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. ඒ අනුශය අවස්ථාව ප්‍රහාණය වෙන්නේ අනාගාමී මාර්ගඥානෙ. අනාගාමී මාර්ගඥානෙන් තමයි පටිඝ මූලය ප්‍රහාණය කරන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අපි මාතෘකා කළ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ ඒක ධම්මං භික්කවේ පජහත අහං වෝ පාටිභෝගෝ අනාගාමිතාය මහණෙනි මම නුඹලාට පොරොන්දු වෙනවා අනාගාමී බව ලැබෙන බවට මේ එකම ධර්මය දුරු කරන්නට පුළුවන් නම් කතමං ඒක ධම්මං මොකක්ද ඒකම ධර්මය ඕදං භික්කවේ ඒක ධම්මං මේ ක්‍රෝධය නැමැති එකම ධර්මය මතු නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කරනවා නම් ඒ තැනැත්තා අනාගාමී ඵලයටපත් වෙනවයි කියලා මම පොරොන්දු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කාරණේම තමයි මේ ගාථා ධර්මේනොත් ඒ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ යේන කෝධේන කුද්ධාසේ සත්තා ගච්ඡanti දුග්ගති තං කෝදං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචන එතකොට ඒ ක්‍රෝධයෙන් සිත යටපත් වුනොත් ඒ බඳු සත්වය දුගතිගාමී වෙනවා. නමුත් විදර්ශනා ප්‍රඥාවෙන් ඒ ක්‍රෝධෙහි ආදීනව දැනගෙන ඥානවන්තයෝ දුරු කරන්නට සමත් වෙනවා. එසේ තමන්ගේ චිත්තසංතානයේ මතුවෙන ක්‍රෝධය නැවත නොහට ගන්නා ආකාරයෙන් දුරු කරන්නට සමත් වෙන ඥානවන්තයා පහයන පුනායන්ති ඉමං ලෝකං හුදාචනං ඒ ක්‍රෝධය දුරු කරලා මේ ලෝකයට නැවත කවදාවත් නොපැමිණෙන තත්වයටපත් වෙනවා. මේ ලෝකයට නොපැමිණෙනවා කියලා කියන්නේ අනාගාමී පුද්ගලයා මේ කාම ලෝකයට නැවත පැමිණෙන්නේ නැහැ. කාම ලෝකයේහි උපදින්නට හේතු වෙන ඕරම් භාගීය සංයෝජන ප්‍රහාණය කරන නිසා අනාගාමී පුද්ගලයා නැවත උපදින්නේ සුද්ධාවාසයේ පමණයි. එතකොට තවම අවිද්‍යා තෘෂ්ණාවන් ඉතුරු වෙලා තියෙන නිසා එක් භවයක උපදිනවා. නමුත් මේ කාම ලෝකයට පැමිණෙන්නට සමත් වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙදි දක්වන්නේ මහණෙනි මේ ක්‍රෝධය නැමැති එකම ධර්මය දුරු කරන්නට පුළුවන් නම් අනාගාමී වෙන බවට මම පොරොන්දු වෙනවා. ඒ ක්‍රෝධය දුරු කරන්නා වූ තැනැත්තා මේ කාම ලෝකයට නැවත පැමිණෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ක්‍රෝධය කියන්නේ අපි සසර පවත්වනවද අපි දුගතියට පමුණුවනවද අපි මේ කාම ලෝකයෙන් නිදහස් කරනවද කියන මේ සියල්ලක් තීරණය වෙන ප්‍රධාන සාධකයක්. ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ මූලයන් තුන තමයි සියලු අකුසල් වලට මුල් වෙන කාරණා. ඒ නිසා ඒවා හඳුන්වනවා අකුසල මූලයන් කියලා. එතකොට මේ ද්වේෂ එහෙම නැත්නම් පටිඝ නැමැති මූලයෙන් හටගන්නා තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී ප්‍රබලම මානසික තත්වයක් තමයි ක්‍රෝධයයි කියලා කියන්නේ. එයින් යටපත් වෙන පුද්ගලයා තමන්ටත් අනර්ථය කරනවා අනුන්ටත් අනර්ථය කරනවා එසේ තමන්ටත් අනුන්ටත් අනර්ථය සිද්ධ කරලා දුගතිගාමී වෙනවා යම් කිසි කෙනෙක් ඒ ක්‍රෝධය මතුවීමේ හේතුප්‍රත්‍ය හඳුනාගෙන එය දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් తాවකාලිකව දුරු කරගන්නට මුලින් සමත් වෙනවා දීර්ඝ කාලීනව දුරු කරන්නට කලෙකදී සමත් වෙනවා නැවත නොහට ගන්න ආකාරයෙන් සදාකාලිකව ප්‍රහාණය කරලා අනාගාමී මාර්ගඥානය උපදවා ගන්නට යම් අවස්ථාවක එතනත්ත සමත් වෙනවා නිවැරදිව විදර්ශනා ප්‍රඥාවෙන් ක්‍රෝධය තේරුම් අරගෙන එහි ආදීනව තේරුම් අරගෙන ඒ ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා. ඉතින් දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව අධ්‍යයනය කරන කෙනෙකුට අපේ රේරුකාණේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරලා තියෙන චත්තාලීසාකාර විපස්සනා භාවනා ග්‍රන්ථයේහි අග කොටසේ තියෙනවා කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ ධර්ම ඇති වෙන්නේ කොහොමද? ඒවා ඇතිවීමේ හේතු ප්‍රත්‍ය කොහොමද? ඒවා දුරු කරන්නේ කොහොමද? දුරු කිරීම සඳහා කළ යුත්තේ මොනවද? මේවා පිළිබඳ දීර්ඝ විස්තර තියෙනවා. ඉතින් ඒ පොතපත කියවලා ඒට අදාළ ධර්ම දේශනා ශ්‍රවණය කරලා සුතමේ ඥානය ඇති කරගන්නවා වගේම හරියට ඒවා තේරුම් අරගෙන වටහාගෙන චින්තාමේ ඥානය දියුණු කරගෙන ඉන් අනතුරුව පුහුණු කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. මේවා කොච්චර බණ ඇහුවත් පොතපත කියුවත් එපමණකින් දුරු කරන්නට පුළුවන් දේවල් නෙමෙයි. කෝපය මතුවෙන මතුවෙන අවස්ථාවලම වහාම සිත පිළිබඳව සති සම්පජඤ්ඤය අවදි කරගෙන ඒ මොහොතේ මේ දුර්වලකම් දුරු කරන්නට වෑයම් කරන කෙනෙකුට පමණයි මේ දුබලකම් අතික්‍රමණය කරන්නට යම් පුහුණුවක් ලබන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අද ධර්මදේශනාවේ මාතෘකාවේ ඊළඟ කොටස තමයි වෛරය. වෛරය කියලා කියන්නේ අර පටිඝයේම තවත් අවස්ථාවක්. ඒ කියන්නේ තමන් අකමැති අරමුණ පිළිබඳව ගැටෙන ගතිය පටිඝයයි. ඒ පටිඝය අරමුණ යටපත් කරන ආකාරයෙන් ප්‍රතිවිරෝධාකාරයෙන් මතුවෙනකොට ක්‍රෝධය කියලා හඳුන්වනවා. ඒක මනසේ දීර්ඝ කාලයක් තැන්පත් වෙලා පළපදියම් වෙලා පවතිනකොට ඒ අවස්ථාව හඳුන්වනවා වෛරයයි කියලා. දැන් අර ක්‍රෝධය ඇති වුණාට ඒ මොහොතේ කිපුණ ගැටුණ ඒ ප්‍රතික්‍රියා දැක්වුවා. නමුත් ඒක යටපත් වෙලා යනවා. හැබැයි වෛරය එහෙම වෙන්නේ නැහැ. වෛරය හැටියට ඒක මනසේ තැන්පත් වුණාම අර තමන් අකමැති පුද්ගලයා හෝ අරමුණ හෝ දකින දකින සිහිපත් වෙන සිහිපත් වෙන වාරයක් පාසා ඒ මනසේ නොසතුට මතුවෙන්නට ගන්නවා. වෛරය හැටියට ඒක මනසේ තැන්පත් වුනහම ඒ වෛරය ඇති ඇතිවීමට අරමුණු වෙච්ච පුද්ගලයා තමන්ට වරදක් කරන්නටම ඕනේ ඒ තනත්තා හිතවත්ව ඇවිදින් කතා කළා තමන්ට තරහ එනවා. ඒ තනත්තා ගැන වෙන කෙනෙක් මතක් කළා වුණත් අපෝයි මතක් කරන්නවත් එපා ඔය මිනිහා කියලා තමන්ට ඒ පිළිබඳව අප්‍රසාදයක් මතුවෙනවා. තමන්ගේම මනසට නම සිහිපත් වුණත් අර විදිහට ව්‍යාපාදයක් ඇති වෙන්නේ කියන්නේ තැනත්තා වෙනසෙනවා නම් හොඳයි අනර්ථයක් වෙනවා නම් හොඳයි කියන ආකල්පය තමයි මනසේ මතුවෙන්නේ. මේ විදිහට වරදක් කළත් නොකළත් තමන්ගේ ඉදිරියට පැමිණියත් නොපැමිණියත් සිහිපත් මාත්‍රයෙන් පවා මනස ගැටෙන තත්වයක් ඇති වෙනවා. ඒ ක්‍රෝධය එහෙම නැත්නම් ද්වේෂය මනසේ දැඩිව උපාදාන වුණහම අන්නේ කෝපය එහෙම නැත්නම් පටිඝය මනසේ උපාදාන කර ගැනීම තමයි වෛරයයි කියලා හඳුන්වන්නේ. ඒක සමහර විට මේ භවෙන් නිම වෙන්නටත් පුළුවන්, භවෙන් භවය දිගින් දිගට යන්නත් පුළුවන්. දැන් දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පසුපස යන්නේ ඒ බඳු සංසාරගතව උපාදාන කරගත්තු වෛරයක් නිසා. එතකොට වත්මන් සමාජයේ වුණත් අපට පේනෙනවා සමහර පුද්ගලයෝ මව්පියන්ට දාව දරුවන් හැටියට උපදිනෝ ඒ මව්පියන්ගෙන් පලිගන්නට මව්පියන්ට හිංසා කරන්න. එතකොට සමහර මව්පියෝ ඇතැම් අය Tamanගේ දරුවෝ හැටියට බිහි කරනවා ඒ අයගෙන් පලිගන්නට ඒ අයට පීඩා කරන්නේ. එතකොට සාංශාරික වශයෙන් මේ ද්වේෂය උපාදාන වුණොත් ඒක මේ භවයට විතරක් නෙමෙයි සසර ගමනට මේක බලපාන්නට පුළුවන්. එතකොට භවෙන් භවය ඒ පරිගැනීම් චේතනා වර්ධනය වෙලා ඒවා එන්න එන්න සංසිඳෙනවා නෙමෙයි වඩා වඩාත් ශක්තිමත් වෙනවා. Tamanටත් ලෝකයටත් හානි කරන. එතකොට වහාම මතුවෙලා අහෝසි වෙන ක්‍රෝධය අරතරන් අනර්ථකාරී නම් භවෙන් භවයට සසර ගමනේ දීර්ඝ කාලයක් වර්ධනය වෙන වෛරය කියන තැනට ඒක උපාදාන වුණොත් ඒකෙන් කොච්චර හානියක් වෙනවද කියලා අපිට ප්‍රමාණ කරන්නටවත් පුළුවන් කමක් නැහැ. නිසා වෛරය කියලා කියන්නේ ක්‍රෝධයටත් වඩා හානිදායක ධර්මයක්. කුමක් නිසාද? එය දීර්ඝ කාලයක් උපාදානව පවතින නිසා යලි යලි ක්‍රෝධය මතුවෙන්නට එය පදනමක් වෙනවා, පසුබිමක් වෙනවා. ඒ උපාදානය. ඊළඟට ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවත් අද ධර්මදේශනාවේ එක මාතෘකාවේ කොටසක් හැටියට සිහිපත් කරලා තිබුණේ. එතකොට ඊර්ෂ්‍යාව ජනිත වෙන්නේ පටිඝය නිසාමයි. පටිඝය කියලා කිව්වේ අරමුණෙහි ගැටෙන ගතියනේ. එතකොට ඊර්ෂ්‍යාව කියන්නේ කොමක්ද? අනිත් කෙනෙකුගේ සම්පත යහපත සුවය සතුට නොරොස්සන ගතිය. එතකොට අනිත් කෙනා සම්බන්ධ ප්‍රතිලාභය Tamanට රුස්සන්නේ නැහැ. ඒකට Taman කැමති නැහැ. ඒක තමයි ඊර්ෂ්‍යාව. එතකොට ඊර්ෂ්‍යාව ජනිත වෙන්නේ එක් එක් පුද්ගලයාට එක් එක් ස්වરૂපයෙන්. හැම කරුණක් පිළිබඳවම අපට ඊර්ෂ්‍යාව මතුවෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව මතුවෙන්නේ තමනුත් උනන්දු වෙන කාරණයක් සම්බන්ධව ඒ කරුණෙන් අනිත් කෙනාට සුවයක් සහනයක් යහපතක් සිදු වෙනවා කියලා පෙනෙනවා නම් එබඳු තැන්වලදී තමයි ඊර්ෂ්‍යා මතුවෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් යාන වාහන, ගෙවල් දොරවල් ඉඩකඩම් අපේක්ෂා කරන කෙනෙකුට තමයි එබඳු සම්පත් අනිත් කෙනෙකුට තියනවා දැකලා ඊර්ෂ්‍යා මතුවෙන්නේ. යම් කෙනෙකුට යාන ගැන අපේක්ෂාවක් නැතිනම්, ගෙවල් දොරවල් ඉඩකඩම් පිළිබඳ අපේක්ෂාවක් නැතිනම් වෙනත් කෙනෙක් එබඳු සම්පත් කොතෙක් ලැබුවා වුණත් ඒ තැනත්තට අමාරුවක් මතුවෙන්නේ නැහැ. මුරුස්සන ගතියක් එන්නේ නැහැ. මොකද එහෙම ඒවා පිළිබඳව තමන්ගේ මනසේ ඕනකමක් කැමැත්තක් අපේක්ෂාවක් නැති නිසා. ඒ නිසා අනිත් අයට ඒවා කොච්චර තිබ්බා වුණත් අපිට ඒවා පිළිබඳ ඊර්ෂ්‍යාවක් එන්නේ තමන්ට ඒ ගැන උනන්දුවක් නැතිනම්. සමහර කෙනෙකුට ඒවා ගැන උනන්දුවක් නැහැ. හැබැයි දැනුගත්කම පිළිබඳව ලොකු ඕනකමක් කැමැත්තක් තියෙනවා. එහෙම කෙනාට අනිත් අයගේ දැනුගත්කම් පිළිබඳව තමයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. එහෙමත් නැත්නම් සමහර කෙනෙකුට තනතුරු කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර පිළිබඳව ඕනකමක් කැමැත්තක් තියෙනවා. එහෙම තියෙනකොට අනුන්ට ලැබෙන තනතුරු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැනයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. තව සමහර කෙනෙකුට අනුන්ගේ ආදරය සෙනෙහස අවශ්‍යයි. එහෙම බලාපොරොත්තු වෙන තැනැත්තාට ඒක ගැනම නිතර නිතර සිතන තැනැත්තා තවත් කෙනෙක් අන් අයගේ ආදරය සෙනෙහස විඳිනවා දකිනකොට ආදරයෙන් සෙනෙහසින් පෞල් ජීවිතය ගත කරනවා දකිනකොට ඊර්ෂ්‍යාව මතුවෙනවා. මෙන්න මේ විදිහට තමන් උනන්දු වෙන්නේ තමන් රුචි කරන්නේ තමන් ප්‍රිය කරන්නේ තමන් අපේක්ෂා කරන්නේ යම් දෙයක්ද එබඳු සම්පත් අනිත් අය සතුව පවතිනවා එබඳු දෙයින් අනිත් අය වැඩෙනවා ඉදිරියට යනවා කියලා දැනෙනකොට තමයි මේ නුරුස්සන ගතිය හෙවත් ඊර්ෂ්‍යා මතුවෙන ඒ පටිඝයේම එක්තරා ස්වરૂපයක්. ඒ වගේම අපට ඊර්ෂ්‍යා මතුවෙන්නේ අපි දන්නා කියන අය සම්බන්ධවයි. ඒ කියන්නේ අපි නොදන්නා අපි ළඟ ඇසුරක් නැති අය ගැන ඊර්ෂ්‍යාව ඇති වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඊර්ෂ්‍යාව ඇතිවීමේ පසුබිම සැකසෙන්නේ අපි දන්නා කියන, අපි ඇසුරු කරන, අපි හිතවත් පුද්ගලයන් සමගයි. ඒ මොකද අපි හැම විටම දේවල් සංසන්දනය කරන්නේ ඒ අයත් එක්කලයි. අපි නොදන්න පිටරටක ඉන්න කෙනෙක් ඒ අපි උනන්දු වෙන කාරණයෙන් කොච්චර ඉදිරියට ගිහින් තිබුණා වුණත් අපි දන්නෙත් නෑ ඒ පුද්ගලයා ගැන ඇසුරකුත් නෑ. එතකොට අපිට ඒ ගැන මොකුත් අමාරුවක් නෑ. අපිට මේ අමාරුව ඇති වෙන්නේ අපි දන්නා කියන සංසන්දනය කරන පුද්ගලයෝ සම්බන්ධව. දැන් අර ක්‍රෝධය ගැන කියනකොට අපි කිව්වේ පටිඝය ඇති වුණාට ඒක ක්‍රෝධයක් හැටියට වර්ධනය වෙන්නේ Tamanට මැඩපවත්වන්න පුළුවන් කියන අදහස තියෙන තැනකදී විතරයි. එහෙම නැති තැනකදී Taman පලා යන්න උත්සාහ කරනවා. අර කියන්නේ උස්තන් දැක හැකිලෙන්නේ මිටිතන් දැක පුප්පන්නේ කියලා. එතකොට ඒ මිටිතනදී තමයි කියන්නේ Tamanට පාලනය කරන්න පුළුවන් කියලා දැනෙන අවස්ථාවේදී තමයි ඒ ක්‍රෝධය මතුවේ. ඊට වඩා Tamanට පාලනය කරගන්න බෑ කියලා දැනුනොත් පලා යන්නටයි උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඊර්ෂ්‍යාවත් Taman දන්න කියන Taman සංසන්දනය කරන Taman සමග පෑහෙන චරිත පිළිබඳව තමයි බහුලවම මතුවෙන්නේ. මොකද ඊට පරිබාහිර පුද්ගලයන් Tamanගේ ලෝකයට අදාළ අය නෙමෙයි. Tamanගේ ලෝකයට ඇතුළත් කරගත්තු තමන් සනිටුහන් කරගත්තු තමන් විශේෂයෙන් සැලකිලිමත් වෙන උනන්දු වෙන තමන්ගේ සංකල්පීය ලෝකයට තමන්ගේ චින්තන ලෝකයට මම විසින් හදාගත්තු ලෝකයට ඇතුළත් පුද්ගලයන් සම්බන්ධව පමණයි මේ ඊර්ෂ්‍යාව මතුවේ. එපමණ ඊර්ෂ්‍යාව සම්බන්ධව අපි විශේෂ කාරණා දෙකක් හඳුනා ගන්නට ඕන. පළමු කාරණය තමයි ඊර්ෂ්‍යාව මතුවෙන්නෙම තමන් උනන්දු වෙන තමන් අපේක්ෂා කරන තමන්ට ඇල්මක් බැඳීමක් ඕනකමක් කැමැත්තක් තියෙන අරමුණු සම්බන්ධවයි ඊර්ෂ්‍යා මතුවේ. ඒ වගේම දෙවන කාරණය තමයි තමන්ගේ ලෝකයට ඇතුළත් විශේෂයෙන් තමන් සංසන්දනය කරන්නට පෙළඹෙන තමන්ගේ අවධානය යොමු වුණු ඒ බඳු චරිත සම්බන්ධව තමයි ඊර්ෂ්‍යාව මූලික වශයෙන් ජනිත වෙන්නේ. එතකොට ඒ මතුවෙන ඊර්ෂ්‍යාව විශේෂයෙන් අනර්ථකාරී කියන බව තේරුම් ගත්තොත් විතරයි අපට ඒ දුරු කරන්නට පුළුවන් වෙන්නේ. අපේ රේරුකානේ මහානායක හඳුර එක්තැනකදී සිහිපත් කරනවා තෘෂ්ණාව ඇති තැනැත්තාට යම් කිසි සම්පතක් අත්පත් කරගන්නට උනන්දු වෙනවා ඒ සම්පත අත්පත් කරගැනීමේ ප්‍රතිලාභය ඒ තැනැත්තාට ලැබෙන්නට පුළුවන් හැබැයි මේ ඊර්ෂ්‍යා කරන කෙනාට අනුන්ගේ දේ විනාශ කරන්නට අනුන්ගේ ගමන දියුණුව කඩාකප්පල් කරන්නට ක්‍රියාත්මක වෙනවා විනා තමන්ට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් නැහැ. සමහරට අතින් වියදම් කරගෙන කාලය, ධනය, ශ්‍රමය වැය කරගෙන අනුන්ගේ පරිහානිය සඳහා ක්‍රියාත්මක වෙනවා. අනුන් ඉන්න තැනින් පහළට ඇද දමන්නට, අනුන්ට ලැබෙන දේ වළක්වන්නට උත්සාහ කරන උත්සාහ කරලා තමන්ට ලැබෙන්නෙත් නැහැ, අනුන්ට ලැබෙන්නෙත් නැහැ. අනන්ත සසරේ තමන්ට ලැබෙන දේත් අහිමි කරගන්නට පසුබිමක් හදාගන්න. එතකොට මේ ලෝක වශයෙන් Tamanට දේවල් අහිමි වෙලා තියෙන්නේ කුමක් නිසාද කියලා සිහිනුවණින් කල්පනා කරනවා වෙනුවට අනුන්ට ලැබෙන දේ පිළිබඳව ඊර්ෂ්‍යා කරලා නුරුස්නා බවක් ඇති කරගෙන එය විනාශ කරන්නට ක්‍රියාත්මක වෙලා සසර ගමනේ Tamanට දේවල් අහිමි කරගන්නට මඟ සලස්වා ගන්න. මේ විදිහට ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව නිවන් මඟට බලවත්සේ බාධා කරන අන්තරාය ධර්ම වෙනවා ක්ලේශ ධර්ම වෙනවා, නීවරණ ධර්ම වෙනවා. ඒ වගේම ඒවා නිසා සත්වය බොහෝ පව්කම් කරගන්නවා, දුගතිය උපදින්නට හේතු වෙනවා. උපනුපන් ආත්ම භාවයන්හි අනර්ථකාරී දුක්ඛ විපාක ලබන්නට හේතු වෙනවා. ඉතින් මෙසේ නුවණින් තේරුම් ගන්නට පුළුවන් වුණොත් තමයි අපිට මේ දුර්ගුණයන් දුරු කරන්නට පුළුවන් වෙන්නේ. නමුත් ඒවා අපේ මනසේ රළු විදිහට ඇති වෙනකොට අපිට එක්තරා ප්‍රමාණයකින් තේරුම් ගන්න පුළුවන් වුණාට සමහර අවස්ථාවලදී ඊටාම සූක්ෂමව මතුවෙනවා. එහෙම සූක්ෂමව මතුවෙනකොට අපිට වැටහෙන්නේ නැහැ. එය අසත් ධර්මයක්, පාප ධර්මයක්, ක්ලේශ ධර්මයක් කියලා. අන්න එහෙම අකුසලයක් කියලා, ක්ලේශයක් කියලා වටහා ගන්නට බැරි විදිහට ඇතැම් විට කුසලයේ ස්වરૂපයෙන් අපේ මනසේ මේ පාප ධර්ම, ක්ලේශ ධර්ම මතුවෙන අවස්ථාව තමයි වංචක ධර්ම කියලා හඳුන්වන්නේ. ඒතර වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කුමක් නිසාද? ඒ ධර්මයන්ගේ විවිධ ස්වરૂපය පිළිබඳව අපට වැටහීමක් නැති නිසා. එකක් තමයි මේ වංචක ධර්ම ඇති වෙන්නේ ලැජ්ජ බයක් නැතුව පව්කම් කරන අයට නෙමෙයි. ලැජ්ජා බය ඇතිව පාපයෙන් වැළකීලා අකුසලයෙන් වැළකීලා මේ කියන ක්ලේශ ධර්ම යටපත් කරන්න දුරු කරන්න උත්සාහ කරන අයගේ සිත්වල තමයි වංචක ධර්ම ඇති වෙන්නේ. ඒ මොකද අර ලැජ්ජා බයක් නැතුව පව්කම් කරන කෙනාගේ මනසේ නිදහසේ ඒ ක්ලේශ ධර්ම පාප ධර්ම ක්‍රියාත්මක වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. එහෙම ඉඩ තියෙනකොට ඒවා වංචනික ස්වරූපයෙන් මතුවෙන්නට අවශ්‍යතාවයක් නැහැ. එhmeනම් වංචක ධර්ම මතුවෙන්නේ ಗುಣධම් වඩන්න උත්සාහ කරන පව්කම් කෙලෙස් ධර්ම දුරු කරන්නට වෑයම් කරන අයගේ සිත්වල තමයි වංචක ධර්මවත් වෙන්නේ. ඇයිද? අර ක්ලේශ මූලය තවම තියෙනවා. මතුවෙන මතුවෙන අවස්ථා අපි යටපත් කරන්නට උත්සාහ කරනවා. නිවැරදිව ඒවා යටපත් කිරීම පිළිබඳව දුරු කිරීම පිළිබඳව තාම අපට ප්‍රාමාණික පුහුණුවක් නැහැ. අවශ්‍ය තරම් අපි පුහුණු වෙලා නැහැ. බලෙන් යට කරන්නට ගියාම වෙනත් වෙනත් ස්වરૂපයන්ගෙන් මතුවෙනවා. හරියට අපි මැටි ගුලියක් අරගෙන දෑතින් තද කළොත් ඒක ඇඟිලි කරු අතරින් පිටට රූරා හැලෙන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි අපි යමක් යටපත් කරන්න උත්සාහ කරනකොට ඒක මතුවීමේ හේතු ප්‍රත්‍ය හරියට දැනගෙන නෙවෙයි නම් එය කරන්නේ බොහෝ කොට වෙනස් වෙනස් ස්වරූපවලින් මතුවෙන්නට පුළුවන්. රෝගයක් මතු වුනහම ඒ රෝගයේහි මූලය දැනගෙන ඒ මූලය අහෝසි කරන්න අවශ්‍ය ප්‍රතිකාර කළොත් රෝගය නිමා කරන්න නිරෝගී වෙන්නට පුළුවන්. නමුත් රෝගයේ යට කරන විදිහේ වේදනානාශක පමණක් අරගෙන ඒ පීඩාව යට කරලා මතුවෙන ස්වરૂපය යට කරලා ඵලයට පිළියම් යොදන්න උත්සාහ කළොත් ඒක වෙනස් වෙනස් ස්වરૂපවලින් මතුවෙන්නට පුළුවන්. අන්න වගේ තමයි අපේ සිතේ මතුවෙන ක්ලේශයන්ගේ මූලය හරියට හඳුනාගෙන හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දුරු කරන්නට ක්‍රියාත්මක වුණොත් විතරයි තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් මේ ක්ලේශයන් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව අපි මතුවෙන මතුවෙන අවස්ථාවල ඒ ඵලය යට කරන්නට උත්සාහ කරනකොට ඒවා වංචනික ස්වරූපයෙන් වෙනස් ආකාරයෙන් මතුවෙනවා. අපේ සිතැඟි වලට, අපේ සිතුම් රැතුම් වලට, අපේ රුචිකත්වයන්ට ගැළපෙන විදිහට ඒ ක්ලේශය මතුවෙන්නට පටන් ගන්නවා. එමනම් වංචක ධර්ම ඇතිවීමේ ප්‍රධාන හේතුව තමයි අපි ක්ලේශයන් දුරු කරන්නට වෑයම් කරනවා. හැබැයි එහි මූලය හරියට හඳුනාගෙන මූලය අහෝසි කරන්නට නෙමෙයි, ඒ මතුවෙන අවස්ථාව යට කරන්නටයි අපි වෑයම් කරන්නේ. ඒ බඳු පුද්ගලයා තුල වංචක ධර්ම මතුවෙන්නට පුළුවන්. ඊළඟට දෙවැනි කාරණේ තමයි මේ වංචක ධර්ම මතුවෙන්නේ අපේ මනසේ මතුවෙන මනෝභාවයන් වෙන්කොට හඳුනා ගන්නට තරම් අපට ප්‍රඥාව දියුණු වෙලා නැති නිසා. ඒ කියන්නේ පින්නතුනේ මේ එකම ක්ලේශයක් විවිධ ස්වરૂපයන්ගෙන් මතුවෙන්නට පුළුවන්. දැන් පටිඝය ක්‍රෝධයේ හැටියට මතුවෙන්න පුළුවන්, වෛරයේ හැටියට, ශෝකයේ හැටියට, බිය හැටියට විවිධ ස්වરૂපයන්ගෙන් මතුවෙන්න පුළුවන්. ඒ වගේ තමයි ක්‍රෝධය කියන එකම කාරණේ ගත්තත් ඒකත් විවිධ ස්වરૂපයෙන් මතුවෙන්න පුළුවන්. වෛරය කියන එකම කාරණේ ගත්තත් ඒකත් විවිධ ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ අසත් ධර්ම ඒවාෙහි විවිධ ස්වરૂප අපි හඳුනාගෙන හිටියේ නැතිනම් ඒක රළු විදිහට මතුවෙනකොට අපි හඳුනාගත්තට සූක්ෂම විදිහෙන් මතුවෙනකොට අපිට ඒක වැටහෙන්නේ නැහැ. එතකොට ඒ ඒ ක්ලේශය අපේ මනසේ වැඩෙන්නට අපි ඉඩ හරිනවා. අන්න ඒ කාරණේ නිසාත් වංචක ධර්ම වලට අපි රැවටෙන්නට පුළුවන්. ඉතින් මේ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම හැටියට අපේ මනසේ මතුවෙනකොට විවිධ ස්වરૂපයන් ගන්නට පුළුවන්, සූක්ෂම ස්වરૂපයන් ගන්නට පුළුවන්. දැන් ක්‍රෝධය, වෛරය, ද්වේෂය ක්‍රියාත්මක වෙන ඊටම සූක්ෂම ස්වરૂපයක් තමයි නෛෂ්කාම්‍යතා වේශය. ඒ කියන්නේ දේවල් අත්හරින ස්වરૂපය. දැන් කාමයන්ගේ ආදීනව දැකලා ඒවාෙහි નિસරු බව දැනගත්තහම ඒවා ඉවත් කරන්නට අත්හරින්නට පෙළඹෙනවා. අපි යමක් පිළිබඳව ගැටුණහම අකමැති වුණහම ඒ පිළිබඳව නොසතුටක් ද්වේෂයක් ඇති වුණහම එතනදිත් අපි දේවල් අතහැර දමන්නට උත්සාහ කරනවා අර අපි කිව්වේ භීතිය හැටියට මතුවෙනකොට අපි පලා යන්නට වෑයම් කරනවා කියලා. අන්න ඒ වගේ තමයි අපි අරමුණ සමග ගැටුණහම ඒවා අත්හැර දමන්නට පෙළඹෙනවා. එතකොට දැන් අපේ මනසේ මතුවෙන සූක්ෂම ස්වરૂපය හඳුනා ගන්නට නොහැකි වුණොත් අපට හිතෙන්නේ මම මේ නෛෂ්කාම්‍ය අධ්‍යාශයෙන් දේවල් අතහරිනවායි කියලා. මහාන වෙන්නට ඕන කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන් අර ගිහි ජීවිතයේ බිරිඳ සමග දරුවන් සමග ඇතිවෙන ගැටුම නිසා Taman ප්‍රිය විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් ඒ විදිහට ඇතිවෙන මානසික දුම්නස නොසතුට තමන් පැවිදි ජීවිතයට පොළඹවන්නට පුළුවන්. එතකොට මහාන වෙන්නට හිතෙනවා කියන එක අපරාධයක් නෙමෙයි. ඒක වැරදි අදහසක් නෙමෙයි. ඒක කුසල ඡන්දයක් වගේ පෙනෙනවා. හැබැයි ඒකට පදනම් වෙලා තියෙන්නේ අර කියන පටිඝය ද්වේෂය නම් ඒ තනත්තා නික්ම යන්නේ කුසල අධ්‍යාශයෙන් හෝ මහානකම හඳුනාගෙන හෝ නෙමෙයි. ඒ නෛෂ්ක්‍රාම්‍ය අධ්‍යාශය වගේ පෙනුනට එහි තියෙන්නේ වංචක ද්වේෂය වෙන්නට පුළුවන්. ඊළඟට සමහරලාට මිතභානිතා ස්වරූපයෙන් මිතභානිතා ස්වරූපයෙන් කියලා කියන්නේ වැඩිය කතා කරන්නේ අවශ්‍ය දේ විතරක් කතා කරනවා. ඒතොර බොහෝ දෙනාගේ සිත්වල මේ ක්‍රෝධය, වෛරය, ద్వේෂය මතුවෙනවා මිතභානී ස්වරූපයෙන්. Taman අකමැති පුද්ගලයොත් එක්කලා කතා කරන්න යන්නේ නැහැ. ඇයිද කියලා හැම පස්සේ නෑ. ඉතින් මගේ හිතේ තරහක් වෛරයක් නැහැ. නමුත් ඉතින් මොකටද අනවශ්‍ය දේවල් කතා කරන්න යන්නේ? අපි අවශ්‍ය දේ විතරක් කතා කළාම ඇති. ප්‍රමාණයට කතා කළාම ඇති. ඕන නැති දේවල් කතා කරන්න ගියාම තමයි ඒ වැඩි භජනෙට ගියාම තමයි ප්‍රශ්න ඇති ඒ නිසා මගේ හිතේ තරහක් නැහැ. නමුත් මම කතා කරන්නේ අන්න ඒ විදිහට මිතභානී ස්වරූපයෙන් මතුවෙනවා. එතකොට අවශ්‍ය දේ පමණක් කතා කිරීම අවශ්‍ය පමණට කතා කිරීම හොඳ ගුණයක්. ඒ ගුණයේ ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන්. ඊළඟට සමහරට පාප ගර්හිතා අසත්පුරුෂ ගර්හිතා ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන්. පාප ගර්හිතා කියලා කියන්නේ පාපයට ගර්හා කරන පාපේ පිළිකුල් කරන ගතිය. අසත්පුරුෂ ගර්හිතා කියලා කියන්නේ අසත්පුරුෂයා පිළිකුල් කරන ගතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසත්පුරුෂ ආශ්‍රයෙන් වැළකීලා සත්පුරුෂ ආශ්‍රයයි නිවන් මඟට වැදගත් වෙන්නේ. එතකොට අන්නේ සද්භාවයක් වගේ අපේ මනසේ මතුවෙන්න පුළුවන් අර Taman අකමැති පුද්ගලයා ඒ පුද්ගලයාගේ දෝෂයන් දකින්න ඔය පෞකාරය ඇසුරු කරන්න සුදුසු නැහැ. ඔය අසත්පුරුෂය ඇසුරු කරන්න සුදුසු නැහැ. ඒ නිසා මම නම් ඔය වගේ අය ආශ්‍රය කරන්න කැමති නැහැ. ඒ තරහ නිසා නෙමෙයි, අමනාපය නිසා නෙමෙයි, අසත්පුරුෂය කියලා දැනගත්තාම අතේ දුරින් තියන්නට ඕන කියලා අපි ඒ අය බැහැර කරන්නට පෙළඹෙනවා. එතකොට ඒක ගුණයක් වගේ පෙනෙනවා. නමුත් සූක්ෂමව අර ද්වේෂය, කෝපය, වෛරය මනසේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහේ විවිධ ස්වરૂපයන්ගෙන් මේ මනෝභාවයන් අපේ මනසේ මතුවෙන්නට පුළුවන් අකුසලයයි ක්ලේශයයි කියන ස්වરૂපය හඳුනාගත නොහැකිව කුසල ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන් ඒවා තමයි වංචක ධර්ම කියලා හඳුන්වන්නේ ඊළඟට ඊර්ෂ්‍යාව මතුවෙනකොට ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන් පරාර්ථකාමතාවේශයෙන් ඒ කියන්නේ දැන් තව කෙනෙකුට යම් තනතුරක් ලැබෙන්නට යනවා නම් අපට හිතෙන්න පුළුවන් මේ මනුස්සයාට මේ තනතුර ලැබුණොත් නම් මහා අයහපතක් සමාජයට වෙන්නේ මේ සුදුස්සෙකුට නෙමෙයි මේ තනතුර ලැබෙන්නේ කියලා අර මහජනයා පිළිබඳව ඒ තනතුරෙන් ප්‍රතිලාභ ලබන එහෙම නැත්නම් ඒ තනතුරට යටත් වෙන පුද්ගලයන් පිළිබඳව ලොකු අනුකම්පාවක් වගේ ඇති වෙන්න පුළුවන් ඒ අයට සිද්ධ වෙන්නට යන අනර්ථය වළක්වන්නට නම් මේ මනුස්සයාට මේ තනතුර ලැබෙන එක වළක්වන්නට ඕන කියලා Tamanට හිතෙනවා එතකොට දැන් මතු පිටින් පෙනෙන්නේ මේ බොහෝ දෙනෙකුට වෙන්නට යන අනර්ථයක් වළක්වන්නටයි උත්සාහ කරන්නේ කියලා. නමුත් ඇතුළතින් ක්‍රියාත්මක වෙන්නේ අර මනුස්සයාට ඒ තනතුර ලැබීම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකට ඊර්ෂ්‍යා මතුවලා ඒක වළක්වන්නට ක්‍රියාත්මක වෙනවා. තව සමහර වෙලාවට අපි හිතමු යම් කිසි කෙනෙක් දන් දෙනවා, පින්කම් කරනවා, අනිත් අයට පරිත්‍යාග කරනවා. ඒ තුලින් ඒ තනත්තාට බොහෝ දෙනාගේ ගෞරවය, කීර්තිය හිමි වෙනකොට ඒකට තමයි රුස්සන්නේ නැතිනම් ඒයට යෝජනා කරන්න පුළුවන්. ඔය අවිචාරවත් විදිහට දෙන්න එපා. තියෙන සියල්ල දීලා නාස්ති කරගන්න එපා. යමක් ඉතුරු කරගන්නට ඕන. අනාගතයට සංරක්ෂණය කරගන්න ඕන. දරුමල්ලන්ටත් යමක් තියෙන්න ඕන. තරම දැනගෙන ප්‍රමාණය දැනගෙන අපි දන් දෙන්න ඕන. මොන දේ වුණත් ඕනවට වඩා හොඳ නැහැ. මේ විදිහෙන් කියලා අර මිනිස්සයා කරන කුසල් දහම් වළක්වන්නට පුළුවන්. ඒ තැනත්තා කරන කුසලයට ඒ ලැබෙන ප්‍රතිචාරයට ඊර්ෂ්‍යාවක් මතුවෙනවා. ඊළඟට එහෙම දන් දෙද්දී අනිත් කෙනාට ලැබෙන ප්‍රතිලාභය කියන්නේ අපි යමක් පරිත්‍යාග කළාම තව කෙනෙකුට ඒ අපි දෙන දේ ලැබෙනවනේ. ඒතනත්තාගේ ලාභය අපට ඔරොත්තු දෙන්නේ නැත්නම් ඒකට ඊර්ෂ්‍යාව මතුවෙනවා නම් සමහරට යෝජනා කරන්න පුළුවන්. ඔය හැමදාම අනුන්ගෙන් නිකං කාලා ජීවත් වෙන්න එපා. අනුන්ගෙන් හැමතිස්සෙම නොමිල ලැබෙන ඒවා ගන්න එපා. එතකොට නිකන් නිකමුන් බවටපත් වෙනවා. යාචකයෝ බවටපත් වෙනවා. අපටත් අතපය තියෙනවානේ. හරි හම්බ කරගන්න පුළුවන්නේ. අපි නිකන් සමාජයේ අනුන්ගෙන් ඉල්ලගෙන කන අය හැටියට හංවඩු ගහන්නට ඕන නැහැ. අපටත් වෙහෙස මහන්සි වෙලා උපය ගන්නට පුළුවන්කම නිසා ඒ සඳහා උත්සාහ කිරීමයි යෝග්‍ය කියලා යෝජනා කරන්නට පුළුවන්. අර නොමිලේ ලැබෙන දේ පිළිබඳව ඊර්ෂ්‍යාව මතුවෙනවා. මෙන්න මේ විදිහට මේ පරාර්ථකාමතා වේශයෙන් ඇතිවෙන වංචක ඊර්ෂ්‍යාව විවිධ ස්වරූප වලින් මතුවෙන්න පුළුවන්. ඊළඟට පරීක්ෂණතාවයේෂයෙන් මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් තව කෙනෙක් සම්බන්ධව බලවත් විදිහට කීර්ති ഘോഷාවක් මතුවෙනවා නම් අපිට හිතෙන්න පුළුවන් ඔය හැමෝම කිව්වා වුණාට ඕවා ඇත්තද නැත්තද දන්නේ ඔය කියන පමණින්ම දේවල් නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා සොයලා බලලා මිසක් මම නම් ඕවා පිළිගන්නේ නැහැ. අපි නිකන් අන්ධ විදිහට මිනිස්සුන්ට ගරු කරන්න බුහුමන් කරන්න ඕන නැහැ. මම නම් ওই වගේ දේවල් හොයලා බලන මිසක් කිසිදාක පිළිගන්නේ නැහැ කියලා අර පරීක්ෂා කරලා විමසලා දේවල් පිළිගන්න ගතිය හොඳයි. ඒ ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන් අනිත් කෙනාගේ කීර්ති ഘോഷාව ඉවසන් නැති ඊර්ෂ්‍යාව. ඊළඟට සමහර වෙලාවට පටික්කුල සංඥා වේසයෙන් අනිච්ච සංඥා වේසයෙන් මතුවෙන්නට පුළුවන්. තව කෙනෙක් රූප සම්පන්න නම් ඒ රූපවත් බව Tamanට ඔරොත්තු දෙන්නේ නැතිනම් Tamanත් රූපය ගැන උනන්දු වෙන කෙනෙක් නම් අනිත් කෙනාගේ රූපය ගැන ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. එතකොට ඒක ධර්ම සංඥාවක් හැටියට මතුවෙන්න පුළුවන්. ඔය තින් ලස්සනට හැඩට රුවට හිටියට ඕවා කොච්චර ටික කාලෙද මේ දෙතිස් කුණපයන්ගෙන් හැදෙන ශරීරය පංචස්කන්ධය මේවා වැඩි කාලයක් කොහොම තියෙන්නේ නැහැ. මේ නව දොරකින් අසුචි වැగిරෙන්නේ කියලා අර පටික්කුල බව මෙනෙහි කරන්නට පුළුවන් ඒ වගේම අනිත්‍ය බව මෙනෙහි කරන්නට පුළුවන් අර රූපය සම්බන්ධ. ඒතර Tamanට බැලූ බැල්මට පේන්නේ ගැඹුරු විදර්ශනාවකට Taman යොමු වෙනවා වගේ. හැබැයි අර රූප සම්පත්තිය පිළිබඳව ඇති වුණු ඊර්ෂ්‍යාවෙහි සූක්ෂම ස්වરૂපයක් වෙන්නට පුළුවන්. ඉතින් මේවා පිළිබඳව අපි හොඳින් අවදියෙන් ඉන්නට ඕන. මේ සම්බන්ධව මේ වංචක ධර්ම පිළිබඳව අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව විසින් සම්පාදිත වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්ථය නිතර පරිශීලනය කරන්නට ඕන වරක් දෙකක් නෙමෙයි 10 12 වරක් හෝ ඒව නැවත නැවත කියවලා තේරුම් ගනිමින් Tamange මනසේ සැබෑම කුසල මූලයන්ද කුසල ධර්මයන්ද මේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැත්නම් වංචක ක්ලේශයන්ටද තමන් මේ නතු වෙන්නේ කියලා හරියට තේරුම් ගත්තොත් විතරයි ඒ ක්ලේශයන් අසත් ධර්මයන් තමන්ගේ සිතින් දුරු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව පටිඝ මූලිකයි. ඒවා බරපතල විදිහට මතුනොත් දුගතිගාමී වෙන්නට හේතු වෙනවා. ඒ වගේම සසරේ බොහෝ දුක් විපාක ලබන්නට හේතු වෙනවා. යම් කිසි කෙනෙක් ඒ අකුසල ධර්මයන් රළු විදිහට හෝ සූක්ෂම වංචක ධර්ම විදිහට හෝ මතුවෙන ආකාරයේ නුවණින් තේරුම් අරගෙන ඒවාෙහි හේතු හඳුනාගෙන දුරු කරන්නට සමත් වෙනවා නම් తాවකාලික දීර්ඝකාලීන සහ සදාකාලික වශයෙන් අපට ඒවා ප්‍රහාණය කරන්නට පුළුවන් නැවත නොහට ගන්න ආකාරයෙන් ක්‍රෝධය දුරු කරන්නට පුළුවන් නම් ඒ තැනත්තා අනාගාමී ඵලයටපත් වෙනවා යලි මේ කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මහනුවර නාරංවල පදිංචි එල්.බී. අත්තනායක මහත්මයා, අනුලා දිසානායක මහත්මිය සහ ඒ.බී. අත්තනායක පුතණුවන් විසින්. පින්කමේ මූලික අරමුණ පරලෝසසපත් යූ.බී. අත්තනායක පියාණන්, හීන්මණිකේ වීරසේකර මෑණියන්, ආර් අප්පුහාමි පියාණන්, එස්. ඩිංගිරි අම්මා මෑණියන් යන දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම පරලෝසපත් එල්.බී. හීන් බණ්ඩාර, ඩී.ඒ. විජේකෝන්, ලක්ෂ්මන් ප්‍රනාන්දු, රාජාත පත්තු සහ භාර්යාවගේ පාර්ශවයේ පරලෝසපත් ඒ ආර්යරත්න ශීලා දිසානායක ඩී.එම්.ඒ. ධර්මසේන, ඒ සිරිසේන, රාජා රංබණ්ඩා, ඩබ්ලිව්.එම්. රම්බණ්ඩා, ලහිරු නිශාන්ත ජයසිංහ යන මේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් එවැගේම සෙත්මි සෙහස්නා කුමාරී අත්තනායක තිසුමි තිහස්නා කුමාරී අත්තනායක යන මිනිබිරියන් දෙදෙනාට ආශිර්වාද කිරීම සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරයන් දූ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටත් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්නට සැලැස්වීම ධර්ම දානමය පින්කමක්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 දායකත්වයේ දරන පින්නතුන්ටත් ආශිර්වාද කරන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න දෙපාර්ශ්වයේම ආදරණීය මව්පියන් ඇතුළු මේ නම් සඳහන් කළ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.